සීතා මල්ලිකා අමරසිංහ මහත්මිය මියගොස් වසරක් ගත වීම නිමිති කොටගෙන එතුමියට පුණ්‍යානුමෝදනා කිරීම ඒ වගේම මීට වසර 3කට ඉහතදී මිය පරලෝ යන්නට දුණු අකිල චන්දිර පුතණුවන් වසර 4කට පෙර අභාව ප්‍රාප්ත වුණු ආරි කුරුළුගම සොහයුරිය වසර 16කට පෙර අභාව ප්‍රාප්ත ඔස්ටින් අමරසිංහ සහෝදරයා ඒ වගේම Tamanට ධර්ම මාර්ගය සඳහා මඟ පෙන්වූ ආදරණීය දෙමව්පියන් වසර ගණනකට ඉහතදී මිය පරලෝ යන්නට දුණු බ්‍රාහ්මණ වංශික පීරිස් ඒ Tamanගේ ආදරණීය සීයා ඒ වගේම කමලා අමරසිංහ රාජපක්ෂ ඒ නැන්දනිය ඇතුළු මිය පරලෝකීය සියලුම ඥාතීන් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණ ඇතිවයි අද මේ පින්කමෙහි දායකත්වයගෙන කටයුතු කරන්න. අද ධර්ම දේශනාව සඳහාත් අපි මාතෘකා කරන්නට යෙදුනේ බුද්ධ ගුණ දැක්වෙන නවරහදී බුදු ගුණ පාඨය. අපි පසුගිය ධර්ම දේශනාවෙන් මේ දේශනා පෙළෙහි පළමු දේශනාව සිද්ධ කරන්නට යෙදුනා. තථාගතයන් වහන්සේගේ අරහං ගුණය පිළිබඳව බුදු ගුණ අනන්ත අප්‍රමාණ බවත් අපගේ ශක්ති ප්‍රමාණයෙන් ඒ බුදුගුණ පිළිබඳව දැනුම ඇති කර ගැනීම විශේෂයෙන් තෙරුවන් හඳුනා ගැනීමටත් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි අත්‍යවශ්‍ය ගුණයක් වන ආකාරවතී සද්ධාව දියුණු කර ගැනීමටත් උපකාර වෙන්නේ කෙසේද කියන මූලික කාරණා පැහැදිලි කරමින් අරහන් බුදු ගුණය පිළිබඳව අපි මුල් දේශනාවේදී පැහැදිලි කරන්නට යෙදුණා. අද දේශනාවේදී අපි පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ සම්මා සම්බුද්ධ ගුණය පිළිබඳව. බුදුරජාණන් වහන්සේ පිළිබඳව හඳුන්වන ගුණපද අතර නිතර භාවිතයට ගන්න විශේෂ ගුණපදයක් තමයි සම්මා සම්බුද්ධ කියන ගුණපදය. බුද්ධ කියන වචනයෙන් අදහස් කෙරෙන්නේ අවබෝධය ලැබූ පුද්ගලයෙකු පිළිබඳව. ඒ අවබෝධය ලබන ආකාර තුනක් පිළිබඳව ධර්මයේහි සඳහන් කෙරෙනවා සම්මා සම්බුද්ධ පච්චේක බුද්ධ සහ ශ්‍රාවක බුද්ධ සම්බුද්ධ කියලා කියන්නේ වෙනත් කෙනෙකුගෙන් අහලා දැනගන්නේ නැතිව තමන් විසින්ම ස්වඥාණයෙන්ම යමක් අවබෝධ කරගන්නට සමත් වෙනවද ඒ තැනැත්තා හඳුන්වනවා සම්බුද්ධ කියලා. එහෙම සම්බුද්ධත්වයටපත් වෙන දෙදෙනෙක් පිළිබඳව ධර්මයේ සඳහන් වෙනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සහ පච්චේක සම්බුදුරජාණන් වහන්සේ. එතකොට පච්චේක සම්බුදුරජාණන් වහන්සේ කියන්නේ උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරනවා වෙනත් කෙනෙකුගේ මඟ පෙන්වීමකින් තොරව. නමුත් උන්වහන්සේ සම්මා සම්බුද්ධ කියන ලෝකයේහි අතීතාක් සියලු ධර්මයන් පිළිබඳව පරිපූර්ණ වැටහීමක් ඇති කරගන්නේ නැහැ. ඒකට පරිපූර්ණ වශයෙන් සමස්ත ලෝක ධර්මයන් අවබෝධ කරන්නේ නැහැ. නමුත් චතුරාර්ය සත්‍ය ධර්මය ස්වඥාණයෙන් අවබෝධ කරගෙන කෙලෙස් නසන්නට සමත් වෙනවා. ඒ බඳු උතුමන් තමයි සම්බුද්ධ කියලා හඳුන්වන්නේ. උන්වහන්සේලා සමස්ත ලෝක ධර්මයන් අවබෝධ නොකොට ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නට අවශ්‍ය ප්‍රමාණයෙන් පමණක් මේ සංස්කාර ධර්මයන් පිළිබඳව යථාබෝධය ලබන නිසා පච්චේක සම්බුද්ධ කියන නමින් හඳුන්වනවා. ඒ සම්බුද්ධත්වයට පත්වෙන ප්‍රධානම උතුමන් වහන්සේ තමයි සම්මා සම්බුද්ධ කියලා හඳුන්වන්නේ. උන්වහන්සේ සම්බුද්ධ කියලා හඳුන්වන අර විදිහට චතුරාර්ය සත්‍ය ධර්මය වෙනත් කෙනෙකුගේ උපදේශයකින් තොරව ස්වඥාණයෙන්ම අවබෝධ කරගන්න නිසා එතකොට සම්බුද්ධ කියන වචනයට අමතරව සම්මා සම්බුද්ධ කියලා ඒ උන්වහන්සේලා හඳුන්වන්නේ ලෝකේහි අතීතාක් සියලු ධර්මයන් පිළිබඳව ඒ කියන්නේ අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රයට අයත් වූද කාලත්‍රයට අයත් නොවුද සියලුම ධර්මයන් පිළිබඳව සර්වාකාරයෙන් අවබෝධ කරන නිසා තමයි උන්වහන්සේලා සම්මා සම්බුද්ධ කියලා හඳුන්වනවා. එතකොට මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ හඳුන්වන තව බොහෝ ගුණපද තියෙනවා. ඒවා තමයි අරහං, විජ්ජාචරණ සම්පන්න, සුගත, ලෝකවිදු ආදී මේ වචන වලින් පැහැදිලි කරන්නේ. ඒ වගේම තථාගත ආදී වචන වලින් පැහැදිලි කරන්නේ. නමුත් ප්‍රධාන වශයෙන්ම ඒ තථාගතයන් වහන්සේ පිළිබඳව හඳුන්වන්නට යෙදෙන පදයන් අතර සුවිශේෂ ගුණපදයක් තමයි මේ සම්මා සම්බුද්ධ කියලා සඳහන් කරන්නේ. එතකොට අද ධර්ම දේශනාව තුළින් අපි පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඒ සම්මා සම්බුද්ධ ගුණය පිළිබඳව. අභිධර්ම පිටකයේ පුද්ගල පඤ්ඤාති ප්‍රකරණයෙහි සම්මා සම්බුද්ධ කියන්නේ කෙබඳු කෙනෙක්ද කියන බව කරුණු තුනකින් පැහැදිලි කරලා තියෙනවා. කතමෝච පුද්ගලෝ සම්මා සම්බුද්ධෝ. ඒ සම්මා සම්බුද්ධ කියලා කියන්නේ කෙබඳු පුද්ගලයෙක්ද? ඉභේකච්චෝ පුද්ගලෝ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු සාමං සච්ඡානි අභිසම්බුජ්ජති. තත්තච සබ්බඤ්ඤුතං පාපුනාති. බලේසුච වසීභාවං. අයං උච්චති පුද්ගලෝ සම්මා සම්බුද්ධ කරුණු තුනකින් පැහැදිලි කරනවා සම්මා සම්බුද්ධ කියන්නේ කෙබඳු පුද්ගලයෙක්ද කියන බව ඉදේකච්චෝ පුද්ගලෝ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු සාමං සච්ඡානි අභිසම්බුද්ධති එක්තරා පුද්ගලයෙක් ලෝකේ පහළ වෙනවා ඒ පුද්ගලයා වෙනත් කෙනෙකුගේ උපදේශයකින් තොරව තමන් විසින්ම තමන්ගේ ඥාණයෙන්ම මේ ස්කන්ධාදී ධර්ම පිළිබඳව චතුරාර්ය සත්‍ය ස්වඥාණයෙන්ම අවබෝධ කරන්නට සමත් වෙනවා. ඒ වගේම සියලු ලෝක ධර්මයන් පිළිබඳව අවබෝධ කිරීම වශයෙන් උන්වහන්සේ ਸਰවඥ භාවයට සියල්ල දන්නා තත්වයට පැමිණෙනවා. ඒ වගේම දස බලයන් පිළිබඳව වශී භාවයටපත් වෙනවා. එහෙම නැත්නම් දස බලයන් වශී කර ගැනීම පිළිබඳව විශේෂ ඥානයන්ගෙන් සමත් වෙනවා. මෙන්න මේ බඳු ගුණයන්ගෙන් යුක්ත වූ කෙනෙක් තමයි අයං උච්චති පුද්ගලෝ සම්මා සම්බුද්ධෝ. මේ බඳු කෙනෙක් තමයි සම්මා සම්බුද්ධ කියලා හඳුන්වන්නේ. දැන් අපි මෙහිදී තේරුම් ගන්නට ඕන ප්‍රධාන කාරණේ තමයි අර අරහං ආදී ගුණවලින් පැහැදිලි කරන්න වගේ මේ සම්බුද්ධ කියන ගුණයෙන් පැහැදිලි කරන්නේ එක්තරා විශේෂ ගුණයක්. නමුත් අපි හුඟක් දෙනෙකුට සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කිව්වහම එක්තරා පුද්ගල ස්වરૂපයක් පුද්ගලයෙක් තමයි අපට සිහියට සිහිපත් වෙන්නේ. සිද්ධාර්ථ නමින් මේ ලෝකයේහි ජන්මලාභය ලැබපු බෝසතාණන් වහන්සේ පසු කාලයක සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ඒ උතුමන් වහන්සේ තමයි සම්මා සම්බුද්ධ කියලා හඳුන්වන්නේ ආදි වශයෙන් අපට යම්කිසි පුද්ගලයෙක් පිළිබඳව ඓතිහාසික තොරතුරු ටිකක් හුඟක් වෙලාවට සම්මා සම්බුද්ධ කියනකොට සිහිපත් වෙනවා. එහි වරදක් නැහැ. නමුත් අපි ගුණයක් වශයෙන් තේරුම් ගන්නකොට තේරුම් ගන්නට ඕන ඒ තථාගතයන් වහන්සේට එහෙම නැත්නම් ඒ සිද්ධාර්ථ කුමාරයා බොමැඩදී අවබෝධ කරගත්තු ඥානයන්ගේ තියෙන විශේෂත්වය අනුවයි මේ සම්මා සම්බුද්ධ කියන ගුණපදයෙන් උන්වහන්සේ හඳුන්වන්නේ. දැන් සිද්ධාර්ථ කුමාරයා හැටියට ඉන්න කාලේ උන්වහන්සේ සම්මා සම්බුද්ධ කියලා හඳුන්වන්නේ නැහෙනේ. එතකොට පුද්ගලයෙක් හැටියට ගත්තොත් එකම ජීවිත කාලේ එකම පුද්ගලයෙක් හැටියටයි අපිට හඳුනා ගන්නට වෙන්නේ. නමුත් සිද්ධාර්ථ කුමාරයා කාලේ උන්වහන්සේ කෙලෙස් සහිත බෝසත්වරයෙක් පමණයි. බෝමැඩදී මේ ගැඹුරු ඥානය අවදි කරගත්තට පස්සේ තමයි ඒ ඥානයන් අවදි කරගත් ඒ ඥානයන්ගෙන් පිරිපුන් උත්තමයන් තමයි මේ කියන ಗುಣ පදයෙන් හඳුන්වන්නේ. එහෙමනම් මෙතන පුද්ගල ස්වરૂපයකට වඩා උන්වහන්සේ සතුව පවතින විශේෂ ඥානයයි මේ සම්මා සම්බුද්ධ කියන ගුණයෙන් ප්‍රකට කරන්නේ අදහස් කරන්නේ කියන බව අපි පැහැදිලිව තේරුම් ගන්නට ඕන. එතකොට මේ සම්මා සම්බුද්ධ කියන తত্ত্বය කරුණු තුනකින් සම්පූර්ණ වෙන බවයි මේ පුද්ගල පඤ්ඤාති ප්‍රකරණයෙහි දක්වන මේ ಗುಣ පාඩයෙන් එහෙම නැත්නම් මේ විස්තරයෙන් පැහැදිලි කරන්නේ මොනවද ඒ කාරණා තුන පළමු කාරණේ තමයි මේ ස්කන්ධාදී ධර්මයන් පිළිබඳව චතුරාර්ය සත්‍ය තමන් වහන්සේ විසින්ම අවබෝධ කිරීම දෙවන කාරණේ තමයි සමස්ත ලෝක ධර්මයන් ම નિરවශේෂ වශයෙන් අවබෝධ කරමින් ਸਰවඥ භාවයට පත්වීම. තුන්වෙනි කාරණය තමයි දස බල ඥානයන් ගෙන් පරිපූර්ණ වීම. මේ කරුණු තුන යම් කෙනෙක් සතුව පවතිනවද මේ ගුණාංග එහෙම නැත්නම් මේ සුවිශේෂ ඥාන සම්භාරය යම් කෙනෙක් සතුව පවතිනවද අන්න ඒ ඥානය අවදි කරගත් උතුමන් තමයි සම්මා සම්බුද්ධ කියන ಗುಣපදයෙන් පැහැදිලි කරන්නේ. එතකොට එහි පළමු කාරණය තමයි ගුරුපදේශ රහිතව ස්වඥාණයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම. එතකොට අපේ මහබෝසතාණන් වහන්සේ පාරමිතා පුරන අවදීයේදී 512000ක් පමණ සම්මා සම්බුදවරු හමු වෙලා දැකලා ඒ ඒ ශාසනවල ಗುಣධම් වඩලා පාරමිතා පිරූ බව උන්වහන්සේ පිළිබඳ අතීත කතාවෙහි සඳහන් වෙනවා. එතකොට මේ සෑම බුද්ධ ශාසනයකදීම උන්වහන්සේ චතුරාර්ය සත්‍ය පිළිබඳව මේ බුදුවරුන්ගෙන් අහලා තියෙනවා දැනගෙන තියෙනවා ඒවා ප්‍රගුණ කරලා තියෙනවා නමුත් අවසාන ආත්ම භාවයේ සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරන්නට සිද්ධාර්ථ නමින් උන්වහන්සේ ඉපදුණු අවසන් ආත්ම භාවයේහි උන්වහන්සේ මේ චතුරාර්ය සත්‍ය කියන වචනයවත් උන්වහන්සේට කිසිවෙකුගෙන් අහන්නට ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි ස්වඥාණයෙන්ම මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළා කියලා කියන්නේ සාංශාරික වශයෙන් අහලා හුරුව පුරුද්ද කෙනෙක් සතුව පැවතුනාට මේ ජීවිතය තුළ කිසිවෙකුගෙන් ඒ කාරණය අහන්න නැතුව ස්වඥාණයෙන්ම මතු කරගන්නට පුළුවන් නම් ඒක ඊටාම විශේෂ අවස්ථාවක්. ඒ නිසා තමයි සම්බුද්ධ කියලා හඳුන්වන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය වෙනත් කෙනෙකුගෙන් අහලා නෙමෙයි ස්වඥාණයෙන් අවබෝධ කරගත්තේ. එතකොට අපි දන්නවා සිද්ධාර්ථ කුමාරයා පිළිබඳව කල්පනා කරනකොටත් උන්වහන්සේ ගිහි කාලේ ආලාර කාලාම උද්දකරාම පුත්ත ආදී ගුරුවරුන් සොයාගෙන ගිහිල්ලා ඒ ගිහි කල ධාන මාර්ගය පිළිබඳව යම් යම් කරුණු අසා දැනගත්තා. ඒ පිළිබඳව කල්පනා කරනකොට කෙනෙකුට විතර්කයක් ඇති වෙන්න පුළුවන්. එහෙමනම් උන්වහන්සේ මේ අවසාන ආත්ම භාවයේ ගුරුවරු ඇසුරු කළා නේද කියලා. ඒ ලෞකික කාරණා පිළිබඳව ගුරුවරු ඇසුරු කළාට මේ ලෝකෝත්තර වූ ඥානය අවදි කරගන්නට චතුරාර්ය සත්‍ය පිළිබඳව පැහැදිලි කර දෙන්නට සමත් ගුරුවරයෙක් උන්වහන්සේ අවසාන භවයේ උන්වහන්සේට මුණ ගැහෙන්නේ නැහැ. අවම වශයෙන් මේ චතුරාර්ය සත්‍ය කියන වචනයවත් උන්වහන්සේට අවසාන ආත්ම භාවය වෙනත් කෙනෙකුගෙන් අහන්නට ලැබෙන්නේ අන්න ඒ නිසා තමයි මේ ಗುಣපදය පැහැදිලි කරනකොට දක්වන්නේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු සාමං සච්ඡානි අභිසම්බුද්ධති. උන්වහන්සේගේ විශේෂත්වය තමයි පෙර නොයසූ විරු දහමක් උන්වහන්සේ අවබෝධ කරගන්නේ ඒ කුමක්ද මේ ස්කන්ධ ධර්මයන් පිළිබඳ චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා. ස්කන්ධ ධර්මයන් කියලා කිව්වේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. එතකොට මේ සමස්ත ලෝකයම සත්වයින් පුද්ගලයින් ද්‍රව්‍ය හැටියට අපි බෙදාගෙන තිබුණට බුදවරු අවබෝධ කරගන්නවා මෙහි පවතින්නේ ස්කන්ධ පහක් රූපය වේදනා සංඥා සංඛාර විඥාන කියන නාමය මේ නාම රූප ධර්ම දෙක තමයි අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වේලා ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ කාරණා උන්වහන්සේ ස්වඥාණයෙන් අවබෝධ කරන්නේ. පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු මේ පෙර නොයසූ කාරණා. මොකද අර අවශේෂ ගුරුවරුන්ගෙන් අහලා දැනගන්නේ ධාන මාර්ගය. ඒ වගේම එදා සමාජයේ සිටි සෑම කෙනෙක්ම සත්වයේ පුද්ගලයේ ආත්මයක් කියන ආත්ම දෘෂ්ටිය මූලික කොටගෙන තමයි තම තමන්ගේ සියලුම ඉගැන්වීම් කළේ. සාස්වත දෘෂ්ටිය ගත්තු අයත් කිව්වේ ආත්මයක් තියෙනවා. ඒ ආත්මය භවයෙන් භවයට අඛණ්ඩව පවතිනවා. උච්ඡේද දෘෂ්ටිය ගත්තු අය ප්‍රකාශ කළේ ආත්මයක් තියෙනවා. ඒ ආත්මය මරණයත් සමගම අහෝසි වෙනවා. එතකොට මේ දෙපිරිසම ආත්මයක් තියනවා කියන බව සත්වේක්‍ය පුද්ගලයෙක්ය කියන බව පිළිගෙන ඒ දෘෂ්ටිය මත ඉඳගෙන තමයි සියලු කාරණා පිළිබඳව පැහැදිලි කළේ. එබඳු පරිසරයක් තුල තතහාගතයන් වහන්සේ ස්වඥාණයෙන්මයි අවබෝධ කරන්නේ මෙතන සත්වයක් පුද්ගලයෙක් ආත්මයක් කියලා කිසිවක් නැහැ. මෙහි පවතින නාම රූප ධර්ම සමූහයක්. ඒ නාම රූප ධර්ම රූප කොටස රූපස්කන්ධයේ හැටියටත් නාම කොටස වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් වශයෙන් උන්වහන්සේ ස්කන්ධ පහකින් මේ ලෝකය විග්‍රහ කරන්නට පුළුවන් බව නිවැරදිව අවබෝධ කරගන්න. අතර තමන් සම්බන්ධව විතරක් නෙමෙයි සමස්ත විශ්වයේ පවතින සියලුම காரணා මේ ස්කන්ධ පහට ගොනු කරන්නට පුළුවන්කම තියෙනවා. පංචස්කන්ධ කියලා හැඳින්වහම මේ විශ්වයේ පංචස්කන්ධයට අමතරව වෙනත් කිසිවක්ම विद्यमान වෙන්නේ නැහැ. ඒතකොට සමස්ත ලෝකයම උන්වහන්සේ බෙදා හඳුනා ගන්නවා එතන සත්වයක් පුද්ගලෙක් ආත්මයක් හැටියට ගත හැකි කිසිවක් නැහැ ස්කන්ධ සමූහයක් පමණයි පවතින්නේ. එතකොට මේ ස්කන්ධ සමූහයක් වූ සංස්කාර ධර්ම සංස්කාර කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ ධර්ම. එතකොට මේ ධර්මවල ස්වභාවය තථාගතයන් වහන්සේ අවබෝධ කරනවා මේ සමස්ත පංචස්කන්ධයම දුක්ඛ ස්කන්ධයක් කියලා තථාගතයන් වහන්සේ අවබෝධ කරනවා. එතකොට මේ දුක්ඛස්කන්ධයක් කියලා කිව්වහම අපි හුඟක් දෙනෙකුට වැටහෙන්නේ දුක් වේදනාව, අමාරුව, කැක්කුම, පීඩාව කියන කාරණේ තමයි දුක්ඛ කිව්වහම අපි බොහෝ දෙනෙකුට වැටහෙන්නේ. ඒක සාමාන්‍ය සත්වයින් දුක වටහා ගන්නා ක්‍රමය, ඒ කියන්නේ වේදනාව නැමැති ලක්ෂණයෙන් තමයි සාමාන්‍ය සත්වයින් දුක කියන එක වටහා ගන්න. හැබැයි තථාගතයන් වහන්සේ මෙතන දුක්ඛ ස්කන්ධයයි කියලා අවබෝධ කරන්නේ ඒ දුක්ඛ වේදනාව පමණක් නෙමේ දුක්ඛ වේදනා සුඛ වේදනා ඇතුළත් කොට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධයම එකම දුක්ඛ ස්කන්ධයක් හැටියට තථාගතයන් වහන්සේ අවබෝධ කරනවා. ඒ කුමක් නිසාද? මේ පංචස්කන්ධය නැවත නැවත ජනිත වීම නිසා තමයි මේ ලෝකයේ සත්වයින්ට මේ සෑම පීඩාවක්ම අත්විඳින්නට වෙන්නේ. එතකොට මේ පීඩාව පමණක් නෙමේ දුක්ඛ ආර්ය සත්‍ය හැටියට පැහැදිලි කරනකොට වේදනා ලක්ෂණයෙන් ඔබට ගිහිල්ලා දුක්ඛ ලක්ෂණ වලින් තමයි තථාගතයන් වහන්සේ මේ දුක හඳුනාගන්නේ. ඒ කියන්නේ සංකත, විපරිණාම, තීලන, ਸੰతాප කියන මේ ලක්ෂණ යම් තැනක පවතිනවද එය දුක්ඛ හැටියට තථාගතයන් වහන්සේ අවබෝධ කරන්නේ. තර දුක්ඛ කියලා කියන්නේ දූ කියන නිපාතයෙන් අදහස් කරන්නේ නින්දිතාර්ථය. ක කියන පදයෙන් අදහස් කරන්නේ හිස් බව. ඒතර නින්දිත වූ හිස් බවක් තමයි මේ දුක්ඛ කියන පදයෙන් තථාගතයන් වහන්සේ විග්‍රහ කරන්නේ. එතකොට නින්දිත වූ හිස් බව කියලා කියන්නේ මේ සංස්කාර ධර්මයන් හේතුප්‍රත්‍යයෙන් හටගන්නවා. ඒක තමයි සංකත ලක්ෂණය. විපරිණාම ලක්ෂණය කියලා කිව්ව වහා බිඳී යනවා. එතකොට හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යනවා. නැවතත් හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යනවා. එතකොට මේ ඉපදීම් බිඳීම් දෙකෙන් නිරන්තරයෙන් පෙළෙනවා. එතකොට මේ දුක් වේදනා පමණක් නෙමෙයි සුඛ වේදනාවත් අවශේෂ සියලු සංස්කාර ධර්මයොත් ඉපදීම් බිඳීම් දෙකෙන් නිරන්තරයෙන් පෙළෙන නිසා ඒ වගේම ඉපද බිඳී ගියාම එහි කිසිදු දෙයක් ඉතිරි නොවන නිසා nissara වූ නින්දිත වූ හිස් ගතියක් හැටියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. එතකොට මේ සියලුම සංස්කාරයන්හි පවතින්නේ ඉපද බිඳී යන ගතියක්. එහෙම ඉපද බිඳී ගියාම එහි කිසිවක්ම ඉතිරි වෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි මේ සියලු සංස්කාරයන්ම දුක්ඛ ස්කන්ධයක් හැටියට තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. මේ යථාර්ථයයි උන්වහන්සේ අවබෝධ කරන්නේ. එතකොට දුක්ඛ සත්‍ය පැහැදිලි කරනකොට ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ ආදි වශයෙන් පැහැදිලි කරගෙන ගිහිල්ලා අවසානයේට තථාගතයන් වහන්සේ දක්වන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඒතර සංක්ෂිප්ත වශයෙන් ගත්තහම මේ පංචස්කන්ධයමයි දුක්ඛ කියලා හඳුන්වන්නේ. ඒ මොකද මේ පංචස්කන්ධය හටගත්තු තැනම ඒ සංකත ලක්ෂණය, විපරිණාම ලක්ෂණය, පීලන ලක්ෂණය, ਸੰతాප ලක්ෂණය මේවා සක්‍රිය වෙන්නට පටන් ගන්නෙ මේ නාම රූප ධර්මයන් ජනිත වුණු තැන ඉඳලම. එහෙමනම් එතන ඉඳලමයි දුක හටගන්නේ. ඒ නිසා සාමාන්‍ය ලෝකයා බාහිරින් පැමිණෙන දුක් වේදනාවක් පිළිබඳව අවධානය යොමු කරලා දුක් වේදනාව අඩු කරගෙන සුඛ වේදනාව විඳින්නට උනන්දු වුණාට තථාගතයන් වහන්සේ මෙහිදී දුක්ඛ ස්කන්ධයේ හැටියට මේ සියලුම සංස්කාර ධර්මයන් දුකයි කියලා අවබෝධ කරන්නේ මේ නාම රූප ධර්මයන්ගේ හට ගැනීමම දුක්ඛයක් හැටියට උන්වහන්සේ එහිදී අවබෝධ කරන්නේ. එතකොට මේ කියන දුක්ඛ ස්කන්ධය වූ පංචස්කන්ධය ජනිත කරන්නේ භව තණ්හාව විසින්. මේ පංචස්කන්ධයේ මරණයෙන් නිමාවටපත් නොවි නැවත නැවත ජනිත කරන්නේ තණ්හා විසින්. ඒ නිසා දුක්ඛ සමුදයාරය සත්‍ය හැටියට එහෙම නැත්නම් දුක ජනිත කිරීමේ මූල හේතුව හැටියට පතහාගතයන් වහන්සේ තෘෂ්ණාව දේශනා කරන්නේ. ඊළඟට ඒ තණ්හාව නැති කල තැන තමයි සියලු දුක්ඛයන්ගෙන් නිදහස් වීම වූ නිර්වාණය. ඊළඟට ඒ නිවන ලබන ක්‍රමය හෙවත් වැඩපිළිවෙල තමයි සම්මා දිට්ඨි ආදී අංග 12කින් යුක්ත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැටියට තථාගතයන් වහන්සේ අවබෝධ කරන්නේ. එතකොට මේ පංචස්කන්ධය දුක්ඛ දුක්ඛස්කන්ධයක්. ඒ දුක්ඛස්කන්ධය නැවත නැවත හටගන්නේ තණ්හාව මුල් කොටගෙනයි. ඒ තණ්හාව දුරු කළ තැන මේ සියලු දුක අහෝසි වෙනවා. එතකොට ඒ සඳහා වැඩපිළිවෙල මෙන්න මේ ආරෂ්ඨාංග මාර්ගයයි කියන මේ කරුණු වෙනත් කිසිවෙකුගෙන් අහලා දැනගන්නේ නැතිව ස්වඥාණයෙන්ම ස්වප්‍රඥාවෙන්ම මතු කරගන්නට අවබෝධ කරගන්නට සමත් වුණු නිසා උන්වහන්සේ සම්මා සම්බුද්ධ කියලා හඳුන්වනවා. එතකොට සම්මා සම්බුද්ධ ගුණය වටහා ගැනීමේදී එහි පළමු කාරණය හැටියට අපි තේරුම් ගන්නට ඕන තථාගතයන් වහන්සේ වෙනත් කෙනෙකුගේ උපදේශයකින් තොරව මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ස්වඥාණයෙන්ම අවබෝධ කළ බැවින් උන්වහන්සේ සම්මා සම්බුද්ධ කියලා හඳුන්වනවා. ඊළඟට මේ පුද්ගල පඤ්ඤත්තේ ප්‍රකරණයේ දැක්වෙන දෙවනි කාරණය තමයි තත්තච සබ්බඤ්ඤුතම් පාපුණාති මේ සමස්ත නාම රූප ධර්මයන් පිළිබඳව සමස්ත විශ්වයේ සියලු සංස්කාර ධර්මයන් පිළිබඳව සර්වඥ භාවයට පත් වෙනවා සර්වඥ කියලා කියන්නේ සියල්ල දන්නා සියල්ල අවබෝධ කළ තත්වයට උන්වහන්සේපත් වෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම පමණක් නෙමෙයි සියලු සංස්කාර ධර්මයන් පිළිබඳව ਸਰවාකාරයෙන් අවබෝධ කරනවා. ඒක තමයි අපි මුලින් සඳහන් කළේ අතීත වර්තමාන අනාගත කියන කාලත්‍රයට අයත් වූද අයත් නොවුද සියලු සියලුම ධර්මයන් ਸਰවාකාරයෙන් අවබෝධ කරනවා. ඒතර කාලත්‍රයට අයත් වූ කියලා කියන්නේ මේ සංස්කාර ධර්මයන් ඉක්ම ගිය සංස්කාර ධර්මයන් අතීත ඒ වගේම මේ මොහොතේ හේතු ප්‍රත්‍යයන්ගෙන් ජනිත වෙන සංස්කාර ධර්මයන් වර්තමාන කියලා හඳුනා ගන්නවා. එතකොට තවම ජනිත නොවු සංස්කාර ධර්මයන් පිළිබඳව අනාගත කියලා හඳුනා ගන්නවා. එතකොට මේ කාලත්‍රයට ගොනු කරන්න පුළුවන් වෙන්නේ මේ ලෝකයට අයත් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ සංස්කාර ධර්මයන් පමණයි. හේතු ප්‍රත්‍යයන්ගෙන් නොහට ගන්නා වූ අසංස්කාර ධර්මයක් වන නිර්වාණය අතීතද වර්තමානද අනාගතද කියලා කාලයන්ට බෙදන්න පුළුවන් කමක් නැහැ. ඒ මොකද එතන හට ගැනීමක් හෝ පැවතීමක් හෝ බිඳීමක් එහි පනවන්නට පුළුවන් කමක් නැහැ. එහෙම පනවන්නට කිසිදු සංස්කාර ධර්මයක් නැති නිසා නිර්වාණය කාල මුක්ත ධර්මයක් හැටියට ඒ කියන්නේ අතීතය කියලා පනවන්නටත් බෑ වර්තමානයේ කියලා පනවන්නටත් බෑ අනාගතයේ කියලා පනවන්නටත් බෑ කාලත්‍රයටම වෙන් කළ නොහැකි නිසා කාල මුක්ත ධර්මයක් හැටියට හඳුන්වනවා නිර්වාණය. එතකොට මේ නිර්වාණයත් ඇතුළත්ව තමයි අතීත වූද වර්තමාන වූද අනාගත වූද කාලත්‍රයට අයත් වූ සියලු සංස්කාර ධර්මයන් පිළිබඳවත් කාල මුක්ත වූ නිර්වාණ ධර්මයේ පිළිබඳවත් ਸਰවාකාරයෙන් අවබෝධ කරන නිසා තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධ කියලා හඳුන්වනවා. එතකොට මෙහිදී ਸਰවාකාරයෙන් කියලා අදහස් කරන්නේ තථාගතයන් වහන්සේ ලෝකය අවබෝධ කිරීමේදී පස් ආකාරයකින් ඒ ලෝකය අවබෝධ කරන බව දැක්වෙනවා. එය හඳුන්වනවා පංචවිධ ඤේය මණ්ඩලයයි කියලා. ඒ කියන්නේ සංස්කාර, විකාර, ලක්ෂණ, නිර්වාණ, ප්‍රඥප්ති කියන ක්‍රම පහකින් ලෝකය අවබෝධ කරනවා. සංස්කාර කියලා කියන්නේ මේ සියලුම නාම ධර්මයන් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නේ කෙසේද? ඊට අදාළ හේතු ප්‍රත්‍යයන් මොනවද කියලා බුදුරජාණන් වහන්සේ ਸਰවාකාරයෙන්ම දන්නවා. ਸਰවාකාරයෙන්ම අවබෝධ කරනවා. ඒක තමයි සංස්කාර විකාර කියලා කිව්වේ ඒ නාම ධර්මයන් විකෘතියටපත් වෙන්නේ කවර හේතු ප්‍රත්‍යයන්ගෙන්ද කොහොමද ඒවා විකාරයට පැමිණෙන්නේ විකෘති වෙන්නේ කියලා තථාගතයන් වහන්සේ ਸਰව සම්පූර්ණයෙන්ම සියලු නාම රූප ධර්මයන් පිළිබඳ ਸਰවාකාරයෙන් අවබෝධ කරනවා ඊළඟට ලක්ෂණ කියලා කිව්වේ මේ සියලුම සංස්කාර ධර්මයන්ට පොදු ලක්ෂණ තියෙනවා ආවේනික ලක්ෂණ තියෙනවා ආවේනික ලක්ෂණ කියන්නේ අනන්‍ය ලක්ෂණ අනිත් ඒවට සාධාරණ නොවන උදාහරණ හැටියට ගත්තොත් දැන් පටවි ධාතුව තද ලක්ෂණයෙන් යුක්තයි. ආපෝ ධාතුව බන්ධනය කරන ලක්ෂණයෙන් යුක්තයි. ඒ වගේම වායෝ ධාතුව පුම්බන ලක්ෂණයෙන් යුක්තයි. තේජෝ ධාතුව දවන ලක්ෂණයෙන් යුක්තයි. ඊළඟට සද්ධාව පහදවන ලක්ෂණයෙන් යුක්තයි. ප්‍රඥාව අවබෝධ කරන ලක්ෂණයෙන් යුක්තයි. අවිද්‍යාව අඳුරු කරන අනවබෝධය ඇති කරන ලක්ෂණයෙන් යුක්තයි. මේ විදිහට සෑම ධර්මයක්ම වෙන්කොට හඳුනා ගන්නට පුළුවන් ආවේනික ලක්ෂණ තියෙනවා. ඒ වගේ මේ සියලු සංස්කාර ධර්මයන්ට පොදු ලක්ෂණක් තියෙනවා. ඒ වගේ ඒ පොදු ලක්ෂණ තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. ඒ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන පොදු ලක්ෂණත් ඒ ඒ නාම රූප ධර්මයන්ට ආවේනික වූ වෙන් වූ ලක්ෂණත් සර්වාකාරයෙන්ම අවබෝධ කළ නිසා තථාගතයන් වහන්සේ ලක්ෂණ කියන මේ ඥාණයෙන් ලෝකය අවබෝධ කරනවා. එතකොට සංස්කාර, විකාර, ලක්ෂණ. ඊළඟට නිර්වාණ කියලා කියන්නේ ඒ සියලුම නාම රූප ධර්මයන් නැවත නොහට ගන්නා ආකාරයට පැමිණවිය යුතු නම් එසේ කරන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ දන්නේ. ඒක තමයි නිර්වාණ කිව්වේ. නිර්වාණ කියලා කිව්වේ නැවත නොහට ගන්නා ආකාරයෙන් මේ සංස්කාර ධර්මයන් නිරුද්ධ කිරීම. ඊළඟට ප්‍රඥප්ති කියලා කිව්වේ දැන් ওই මුල් කාරණා හතරෙන් සංස්කාර විකාර ලක්ෂණ නිර්වාණ කියන කරුණු හතරෙන් පරමාර්ථමය වශයෙන් ලෝකය අවබෝධ කරනවා ඊළඟට පස්වෙනි කාරණේ ප්‍රඥප්ති කියන්නේ ඒ සියලුම නාම රූප ධර්මයන් පිළිබඳව ලෝක සම්මුතිය ලෝක ප්‍රඥප්තිය ලෝක විවාහාරය කුමක්ද කියලා තථාගතයන් වහන්සේ මනවින් අවබෝධ කරනවා. ඒතර ලෝක විවාහාරය කියන්නේ මිනිසුන් අතර පමණක් නෙමෙයි. සමස්ත විශ්වයේම මනුෂ්‍ය කොට්ටාශයන් අතර එකම කාරණයට වෙන වෙන සම්මුති තියෙන්න පුළුවන්. දෙවියන් අතර වෙනත් සම්මුති තියෙන්න පුළුවන්. බ්‍රහ්මයින් අතර වෙනත් සම්මුති තියෙන්න පුළුවන්. මෙහෙම ලෝකයේ සියලු සත්වයින්ම යම් ආකාරයකින්ද ඒ ධර්මයන් හඳුනාගන්නේ. ඒ හඳුනා ගන්නා සම්මුතිය ප්‍රඥප්තිය පිළිබඳ තථාගතයන් වහන්සේ ਸਰවාකාරයෙන් අවබෝධ කරනවා. මෙන්න මේ විදිහට ලෝකයේ අතීතාක් සියලු ධර්ම අතීත වර්තමාන අනාගත කියන කාලත්‍රයට අයත් වූ සංස්කාර ධර්ම පිළිබඳව කාල මුක්ත ධර්මයක් වූ නිර්වාණය පිළිබඳව සංස්කාර විකාර ලක්ෂණ නිර්වාණ ප්‍රඥප්ති කියන මේ පංචවිධ ආකාරයෙන් මේ සමස්ත ධර්මයන්ම අවබෝධ කළ නිසා තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධ කියලා හඳුන්වනවා ඊළඟට මෙහි දැක්වෙන තුන්වෙනි කාරණය තමයි බලේසුච වසීභාවං තථාගතයන් වහන්සේ දස බලයක් පිළිබඳ වශීභාවය ඇති කරගෙන තියෙනවා. එහෙම නැත්නම් දස බලය පිළිබඳ ඥානයන් උන්වහන්සේ සතුව පවතිනවා. ඒක සම්මා සම්බුද්ධත්වයේ පවතින විශේෂත්වයක් හැටියට දක්වලා තියෙන තුන්වෙනි කාරණය. එතකොට මොනවද මේ දස බල ඥාන? එහෙම නැත්නම් බල 10ක් පිළිබඳ වශීභාවය කියලා කියන්නේ කොමක්ද? තථාගතයන් වහන්සේ හඳුන්වන තැන්වල බොහෝ කොට දක්වන කාරණයක් තමයි දස බලධාරී ඒ භාග්‍යවතුන් වහන්සේ බල 10කින් යුක්තයි කියන බව. එතකොට මේ බල 10 හැටියට හඳුන්වන කාරණා 10 තමයි මේ සම්මා සම්බුද්ධත්වයේ පිළිබඳ විශේෂ කරුණක් හැටියට මෙහි දක්වන්නේ. මොනවද මේ බල 10? පළවෙනි බලය තමයි ස්ථාන අස්ථාන දන්නා ඥානය. එතකොට බල 10 කියලා මෙතන හඳුන්වන්නේ තථාගතයන් වහන්සේ සතු විශේෂ ඥාන 10ක්. ඒ ඥානයන්ගෙන් යුක්ත නිසා තමයි ඒ බඳු බලයකින් උන්වහන්සේට ක්‍රියාත්මක වෙන්නට පුළුවන් ස්ථාන අස්ථාන දන්නා නුවණ. ස්ථාන අස්ථාන කියලා කියන්නේ මේ ලෝකයේ යමක් සිද්ධ වෙන්නට අදාළ හේතු ප්‍රත්‍යයන් තියනවාද බුදුරජාණන් වහන්සේ ඒ ඕනෑම දෙයක් සිදු විය හැකි බව සහ ඒ සිදු වෙන්නට අදාළ හේතු මනවින් දකිනවා. ඒ වගේම යමක් මේ ලෝකයේ සිදු විය නොහැකිද ඒ සිදු විය නොහැකි කරුණු පිළිබඳව ඒවා සිදු නොවන බවත් ඒවා සිදු වෙන්නට කිසිදු හේතු ප්‍රත්‍යක් නැති බවත් බුදුරජාණන් වහන්සේ මනවින් දන්නවා. එහෙම දන්න නිසා ලෝකයේහි ඕනෑම කෙනෙක් අතර දෙවියන්, මරුන්, බඹුන් සහිත මේ සමස්ත ලෝක සත්වයා ඉදිරියේ තථාගතයන් වහන්සේට અભීතව සිංහනාද කරන්නට පුළුවන් මෙය මෙසේමයි එය අන් ක්‍රමයකින් සිද්ධ වෙන්නේ නැහැ කියලා තථාගතයන් වහන්සේට විශාරද භාවයෙන් અભීත සිංහනාද කරන්නට පුළුවන් යමක් සිදු වෙන්නට තියෙන සමස්ත හේතුප්‍රත්‍ය දන්නවා යමක් සිදු නොවෙනවා නම් ඒක සිදු නොවන බවත් ඒක සිදු වෙන්නට කිසිදු හේතුවක් නැති බවත් තථාගතයන් වහන්සේ දන්නවා. දැන් සාමාන්‍ය පුද්ගලයෙකුට තව කෙනෙක් ඉදිරියේ යමක් එහෙමමයි කියලා ප්‍රකාශ කරන්නට යම් පැකිලීමක් තියෙන්න පුළුවන්. මොකද Taman කියන කාරණේ Taman දකින පැත්තෙන් එහෙම වුණාට ඊට වඩා වෙනස් ආකාරයකිනුත් ඒ පිළිබඳව ක්‍රියාත්මක වෙන තැන් තියෙන්න පුළුවන්. තමන් මේ හැම දෙයක් පිළිබඳවම ਸਰව සම්පූර්ණයෙන් අධ්‍යයනය කරලා නැහැ. දැනගෙන නැහැ. තේරුම් අරගෙන නැහැ. ඒක වෙනස් විදිහකින් සිදුවෙන තැන් තියෙන්න පුළුවන් නිසා යම්කිසි කෙනෙකුට තමන් කරන ප්‍රකාශනය බොහොම මධ්‍යස්තවයි කරන්නට සිද්ධ වෙන්නේ. හැබැයි තථාගතයන් වහන්සේට සමස්ත ලෝක ධර්මයන් පිළිබඳවම උන්වහන්සේට පවතින මේ කියන විශාරද භාවය නිසා උන්වහන්සේට විශාරද බලයක් පවතිනවා ඕනෑම කෙනෙක් ඉදිරියේ અભීතව සිංහනාද කරන්න මෙය මෙසේමයි එය අන් ආකාරයකින් නොවේ කියන. ඒතර මේ කුමක් ගැනද කියන්නේ? ලෝකයේ ඇතම් කරුණු තියෙනවා සිදු වෙන්නට හේතු තියෙනවා. සමහර කාරණා තියෙනවා සිදු වෙන්නට හේතු නැහැ. උදාහරණ හැටියට ගත්තොත් සෝවාන් පුද්ගලයෙක් කවර අවස්ථාවකවත් මේ සංස්කාර ධර්මයන් නිත්‍ය වශයෙන් සුඛ වශයෙන් ආත්ම වශයෙන් ගන්නට හේතුවක් නැහැ. ඒ සෝවාන් පුද්ගලයා මේ සංස්කාර ධර්මයන් පිළිබඳව හේතුඵල වශයෙන් අවබෝධ කරගෙන සත්වයක් පුද්ගලයක් ආත්මයක් නැහැ කියන කාරණය ප්‍රත්‍යක්ෂ කරගත්තු කෙනෙක්. සක්කාය දිට්ඨිය දුරු කළ කෙනෙක්. එනිසා ඒ සෝවාන් ආරයන් වහන්සේ නමකට ඒතර සෝවාන් පමණක් නෙමේ සකෘදාගාමි අනාගාමි අරහත් කියන ඉන් ඉදිරියට යනකොට කොහොමත් ඒවා සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අවම වශයෙන් ගත්තහම සෝවාන් පුද්ගලයෙක් තුල කිසිදු හේතුවකින් නিত্য මේ සංස්කාර ධර්මයන් නিত্যයි කියන සංකල්පනාව. එහෙම නැත්නම් සුඛයි කියන සංකල්පනාව. ආත්මයි කියන සංකල්පනාවක් ඇති වෙන්නට ඉඩක් නැහැ. ඒ බඳු වැරදි වැටහීමක් ඇති වෙන්නට කිසිදු හේතුවක් නැහැ සෝවාන් පුද්ගලයෙක් තුල. හැබැයි ප්‍රත්‍යඥයෙකුගේ සිතේ මේ සංස්කාර ධර්මයන් නිට්ටයයි කියලා ඒබඳු දෘෂ්ටියක් ඒබඳු හැඟීමක් ඇති වෙන්නට ඕනෑ තරම් හේතු තියෙනවා. මේ සංස්කාර ධර්මයන් සුඛයි කියලා වැරදි වැටහීමක් ඇති වෙන්නට ඕන තරම් හේතු තියෙනවා. මේ සංස්කාර ධර්මයන් ආත්මයි කියලා වැරදි වැටහීමක් ඇති වෙන්න ඕන තරම් හේතු තියෙනවා. මෙන්න මේ විදිහට ප්‍රත්‍යඥයෙකුට සංස්කාර ධර්මයන් නිට්ටයයි සුඛයි ආත්මයි කියලා වැරදි වැටහීම් ඇති වෙන්නට හේතු ඇති බවත් සෝවාන් පුද්ගලයෙකුට මේ සංස්කාර ධර්මයන් නිට්ටයයි සුඛයි ආත්මයි කියලා වැරදි වැටහීමක් ඇති වෙන්නට කිසිදු හේතුවක් නැති බවත් තථාගතයන් වහන්සේ ਸਰවාකාරයෙන්ම අවබෝධ කරනවා. ඒක තමයි ස්ථාන අස්ථාන දන්නා ඥානයයි කියලා කියන්නේ. එතකොට මේ එක උදාහරණයක් අපි සිහිපත් කළේ. මේ වගේ තව බොහෝ කාරණා තියෙනවා. සෝවාන් පුද්ගලයේ කවර හේතුවකින්වත් මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදුරුන්ගේ ලේ සැලවීම, සංඝ බෙහෙදේ කියන මේ ආනන්තරේ පාප කර්මයක් කරන්නට හේතුවක් නැහැ. ප්‍රතඥෙක් අතින් එබඳු පාපයක් කෙරෙන්නට ඕනෑ තරම් හේතු තියෙනවා. ඊළඟට සෝවාන් වුණු පුද්ගලයේ කිසිදු හේතුවක් නිසා දුගතිය උපදින්නේ නැහැ. එහෙම දුගතිය උපදින්නට හේතු නැහැ. සෝවාන් පුද්ගලයෙක්. නමුත් ප්‍රත්‍යඥයෙකුට දුගතිය උපදින්නට ඕනෑ තරම් හේතු තියෙනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ ලෝකේහි යමක් සිදු වෙන්නට හේතු තියනවා නම් ඒ සියලු ධර්මයන් පිළිබඳවත් ඒවා සිදුවෙන හේතු පිළිබඳවත් සර්වාකාරයෙන් දන්නවා යමක් ලෝකයේ සිදු නොවනවා නම් ඒවා සිදු නොවන බවත් ඒවා සිදු වෙන්නට කිසිදු හේතුවක් නැති බවත් සර්වාකාරයෙන් දන්නවා ඒ පරිපූර්ණ වශයෙන් හේතු අහේතු දන්නා ඥානය තමයි ඨානාඨාන ඥානය හෙවත් සමස්ත ලෝක ධර්මයන් පිළිබඳව ස්ථාන අස්ථාන දන්නා නුවණ කියන පළමු තථාගත බලය. ඒ පළමු තථාගත බලයෙන් යුක්ත වූ තථාගතයන් වහන්සේ දෙව් මිනිසුන් අතර දෙව් බඹුන් අතර සියලු සත්වයින් අතර විශාරද භාවයෙන් અભීතව සිංහනාද කරන්නට සමත් වෙනවා. ඒ ਸਰවඥතා ඥානයේ පිළිබඳ විශේෂ ගුණයක්. ତର දසබල ඥානයන් අතර දෙවන ඥානය තමයි කාලත්‍රය වර්තී කර්ම සමාදානයන්ගේ විපාක දන්නා නුවණ. ඒ කියන්නේ මේ කුසල කුසල කර්මයන් අතීත වර්තමාන අනාගත කියන කාලත්‍රයෙහිම කෙසේද ක්‍රියාත්මක වෙන්නේ? ඒ කුසල කුසල කර්මයන්ගේ විපාකය කොහොමද ලැබෙන්නේ? ditta dhamma vedaniya වශයෙන් මේ භවයේ කරන කර්මය මේ භවයේම විපාක දෙන්නේ කෙසේද? උපපජ්ජ වේදනීය වශයෙන් දෙවන භවයේ විපාක දෙන්නේ කෙසේද? අපරාපරිය වේදනීය වශයෙන් නිවන් දකලා පිරිනිවන් පාන මොහොත දක්වා විපාක දෙන්නේ කොහොමද? අහෝසි කර්ම වශයෙන් ඒවා අහෝසි වෙන්නේ කොහොමද? ඒවා විපාක දෙන අවස්ථාවේදී සැබවින්ම විපාක දෙන්නට බලපවත්වන හේතුප්‍රත්‍ය මොනවාද විපාක නොදී යටපත් වෙනවා නම් විපාක නොදී යටපත් වෙන්නට බලපවත්වන හේතු මොනවාද මෙන්න මේ විදිහට ਸਰවාකාරයෙන්ම මේ කර්මය සහ කර්ම විපාකයේ පිළිබඳව තථාගතයන් වහන්සේ අවබෝධ කරගන්නවා. එතකොට උන්වහන්සේ දකිනවා මේ කුසල කුසල කර්ම කරන කරන විදිහට විපාක දෙන්නේ නැහැ. විපාක දෙන්නේ විපාක වාරයේ පැමිණෙනකොටයි. ඒ කියන්නේ ditta ධම්ම වේදනීය කොටස මේ ජීවිතේ විපාක දෙනවා. ඒ කොටස නැවත මතු භවයක විපාක දෙන්නේ මේ භවයේ විපාක දෙන්න අවකාශ ලැබුණොත් විපාක දෙනවා නැත්නම් ඒවා අහෝසි කර්ම බවට පත් වෙනවා යලි විපාක දෙන්නේ නැහැ වෙනත් භවයක උපපජ්ජ වේදනීය කොටස දෙවන ආත්ම භාවයේ විපාක දෙනවා නැවත තුන්වෙනි ආත්මික විපාක දෙන්නේ නැහැ ඒ දෙවනාත්ම භාවයේ විපාක දෙන්න අවකාශ ලැබුණොත් විපාක දෙනව නැතිනම් ඒවා අහෝසි කර්ම බවට පත් වෙනවා. අපරාපරිය වේදනීය කර්ම පිරිනිවන් පාන මොහොත දක්වාම ඉඩක් ලැබුණොත් විපාක දෙනවා. ඉඩක් නොලැබුණොත් පරිණිරවාණයෙන් ඒවා අහෝසි කර්ම බවට පත් වෙනවා. එතකොට මේ ඉඩක් ලැබෙනවද නොලැබෙනවද කියන කාරණා තීරණය වෙන්නේ කාල සම්පatti, ගති සම්පatti, උපදි සම්පatti, ප්‍රයෝග සම්පatti කියන සම්පatti හතර සහ කාල විපත්ති, ගති විපත්ති, උපදි විපත්ති, ප්‍රයෝග විපත්ති කියන විපත්ති හතර ඒවට ප්‍රධාන වශයෙන් බලපවත්වනවා කියලා බුදුරජාණන් වහන්සේ අවබෝධ කරනවා. කාල සම්පත්තියයි කියලා කියන්නේ කුසල් විපාක දෙන්නට සුදුසු ශාස්ත්‍රීක කාලවකවාන. හොඳ රජුන් ඉන්න, හොඳට සස්්‍ය සම්පත් තියෙන, ඒ වගේම මිනිසුන් ධාර්මිකව කටයුතු කරන යහපත් වූ කාල. එබඳු කාලයක උපන්නොත් අකුසල් තිබුණා වුණත් යටපත් වෙනවා. කුසල් මතුවලා විපාක දෙනවා. කාල විපත්තියේදී කුසල් තිබුණා වුණත් යටපත් වෙනවා. අකුසල් මතුවලා විපාක දෙනවා. ඒක තමයි කාල සම්පත්තිය, කාල විපත්තිය කියන්නේ. ගති සම්පatti, ගති විපත්ති කියලා කියන්නේ මනුෂ්‍යාත්ම භාවයේ දිව්‍ය ලෝකයේ වැනි ආත්ම භාව සුගතිය එහි කුසල් විපාක දෙන්නට ඉඩ වැඩි අකුසල් යටපත් වෙන්නට තියෙන අවකාශ වැඩි. නමුත් තිරිසන් പ്രേත අසුර නිරය කියන මේ සතර අපාය කුසල් යටපත් වෙන්නට තියෙන ඉඩ කඩ වැඩි අකුසල් මතු වෙන්නට තියෙන ඉඩ කඩ වැඩි. එතකොට ඒ සතර අපාය ගති විපත්තිය දිව්‍ය ලෝක සහ මනුෂ්‍ය ලෝකය ගති සම්පත්තිය ඒ ගති සම්පත්තියේදී කුසල් මතුවෙනවා ගති විපත්තියේදී අකුසල් මතුවෙනවා. ඊළඟට උපදී කියලා කිව්වේ ආරෝහ පරිමාහ දේහ සම්පත්තියෙන් යුක්තෝ අන් අයට දකින අයට ප්‍රියමනාපෝ රූප සම්පත්තිය. රූප සම්පත්තිය ඇතිතන අකුසල් යටපත් වෙලා කුසල් මතුවෙන්නට ඉඩ සැලසෙනවා. ඒ වගේම රූප සම්පත්තිය නැතිතන කුසල් යටපත් වෙලා අකුසල් මතුවෙන්නට ඉඩ සැලසෙනවා. ඊළඟට ප්‍රයෝග සම්පත්තිය කියලා කිව්වේ කායික වාචසික මානසික වශයෙන් ප්‍රඥාවෙන් කල්පනා කරලා දුරදිග බලලා තමන්ටත් අනුන්ටත් යහපතක් සිදුවෙන ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්නට පුළුවන් නම් එය හඳුන්වනවා ප්‍රයෝග සම්පත්තියයි කියන්නේ. දුරදිග බලලා නුවණින් ක්‍රියාත්මක නොවි තමන්ටත් අනුන්ටත් අනර්ථය ගෙන දෙන හැටියට හැඟීම්overline ආවේගකාරීව හිතුමතේ ක්‍රියාත්මක වෙනවා නම් එය තමයි හඳුන්වන්නේ ප්‍රයෝග විපත්තිය කියලා. ඒතර ප්‍රයෝග විපත්තියේදී කුසල් යටපත් වෙනවා අකුසල් මතු වෙනවා. ප්‍රයෝග සම්පත්තියේදී අකුසල් යටපත් වෙලා කුසල් මතු වෙනවා. මෙන්න මේ විදිහට කාල, ගති, උපදි, ප්‍රයෝග කියන කරුණු හතර සම්පත් හැටියට මතු කරගත්තොත් ඒ වෙයිදී කුසල් මතු වෙනවා. විපත් හැටියට මතු වුණොත් එවැදි කුසල් යටපත් වෙලා අකුසල් මතුවෙනවා. මේ විදිහට අතීත වර්තමාන අනාගත කියන කාලත්‍රයෙහිම මේ කුසල කුසල කර්මයන් විපාක දෙන්නේ කරපු කරපු විදිහට නෙමෙයි ඒවා විපාක වාරයේදී මතුවෙන මතුවෙන ආකාරයට ඒවා මතුවෙනවද මතු නොවෙනවද කියලා තීරණය වෙන්නට මේ ප්‍රධාන කරුණු හතරක් බලපවත්වනවා කියන ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ සමස්ත කර්මයන් සහ එහි විපාකයේ පිළිබඳ පරිපූර්ණ ආකාරයෙන් අවබෝධ කරනවා. එය තමයි තථාගතයන් වහන්සේගේ දෙවන බල ඥානය, ඒ කියන්නේ කාලත්‍රය වර්ති කර්ම සමාදානයන්ගේ විපාක දන්නා නුවණ. ඊළඟට තුන්වැනි බල තමයි ਸਰවත්‍ර ගාමිනී ප්‍රතිපatti දන්නා නුවණ. තථාගතයන් වහන්සේ මේ ලෝකයේහි ඕනෑම කෙනෙක් කරන කියන දේවල් අනුව ඔවුන් කවර තැනකට පැමිණෙනවද කවර ආකාරයෙන් ඒවාෙහි විපාක ලබනවද කවර තත්වයකටපත් වෙනවද කියලා ਸਰව සම්පූර්ණයෙන්ම අවබෝධ කරනවා. ඒ කියන්නේ උදාහරණයක් හැටියට ගත්තොත් දැන් මිනිස්සු 100ක් එකතු වෙලා ප්‍රාණඝාතයක් කරනවා නම් ඒ 100ක් දෙනා ප්‍රාණඝාතය කළාට ඒ 100ක් දෙනා 100ක් ආකාරයකින් තමයි අකුසල් ජනිත කරගන්නේ. සිය දෙනාටම එක හා සමාන එක විදිහේ අකුසලයක් නෙමෙයි ජනිත එනිසා ඒ සියක් දෙනාට ඒ ප්‍රාණඝාත අකුසල කර්මයේ විපාක දෙනකොට ඇතම් කෙනෙක් නිරය උපදිනවා ඇතම් කෙනෙක් තිරිසන් ලෝකයේ උපදිනවා ඇතම් කෙනෙක් പ്രേත ලෝකයේ උපදිනවා ඇතම් කෙනෙක් අසුර ලෝකයේ උපදිනවා මෙන්න මේ විදිහට එකම අකුසලය සියක් දෙනෙක් සිද්ධ කළා වුණත් සියක් දෙන අකුසලය සිද්ධ කරගන්නෙත් සියක් ආකාරයට එහි විපාක විඳින්නෙත් සියක් ආකාරයට ඒ වගේම අපි හිතමු දහසක් දෙනා එකතු වෙලා යම්කිසි කුසලයක් සිද්ධ කරනවා කටින චීවර පූජාවක් සිද්ධ කරනවා සංඝ සතු දානයක් දෙනවා ඒ දහසක් දෙනා එකම පින්කම වුණත් දහස් ආකාරයකට තමයි සිද්ධ කරගන්නේ එහි විපාක වශයෙන් ඇතම් කෙනෙක් කෙලස් ප්‍රහාණය කරලා නිවන් දකින්නට සුදුසුකම් ලබනවා ඇතම් කෙනෙක් දිව්‍ය ලෝකයේ උත්පත්තිය ලබන්න ඇතම් කෙනෙක් දිව්‍ය ලෝකේ දිව්‍ය රාජ්‍ය කරන්නට ඒ කියන්නේ සක්දේව් পদවිය ලබන්නට ඇතම් කෙනෙක් මනුෂ්‍ය ලෝකේ මනුෂ්‍ය සම්පත් ලබන්න තව සමහර කෙනෙක් මනුෂ්‍ය ලෝකේ අග්‍ර পদවිය වූ චක්‍රවර්ති රාජ්‍යත්වය ලබන්නට මේ විදිහට එක් එක් ආත්ම භාවවල එක් එක් ආකාරයෙන් සැප විපාක විඳින්නට ඒ කර්මය හේතු වෙන්නේ කොහොමද කියලා තථාගතයන් වහන්සේ මනවින් දකිනවා. ඒ වගේම අපි හිතමු සියක් දෙනෙක් එකතු වෙලා සමත විදර්ශනා භාවනාවන් කරනවා නම් ඒ ඒ තනත්තාගේ සමත භාවනාවෙන් ඒ අය කෙබඳු ධානයකට පැමිණෙනවද නොපැමිණෙනවද ඒ තනත්තාගේ විදර්ශනා භාවනාවෙන් ඒ තනත්තා යම්කිසි මාර්ගඵලයක් ලබන්නට සුදුසුකම් ලබනවද නැතිද මාර්ගඵලයක් ලබනවා නම් කොපමණ කාලයකින් මාර්ගඵල අවබෝධ කරන්නට සමත් වෙනවද මේ ආකාරයෙන් සියලු සත්වයින් යම් ආකාරයකින් ක්‍රියාත්මක වෙනවද ඒ ක්‍රියාත්මක වෙන සෑම ආකාරයකින්ම ඔවුන් පැමිණෙන්නේ කවර தත්වයන්ටද කියලා ਸਰව සම්පූර්ණයෙන් අවබෝධ කරගන්නට තථාගතයන් වහන්සේ සමත් වෙනවා. ඒ කාරණය තමයි ਸਰවත්‍ර ගාමිනී ප්‍රතිපත්ති දන්නා ඥානයයි කියලා හඳුන්වන්නේ. ඊළඟට හතරවෙනි බල තමයි අනේක ධාතු නානා ධාතු ලෝක දන්නා වූ ඥානයි. ඒ කියන්නේ ලෝක කියලා කියන්නේ කැඩෙන බිඳෙන paludu වෙන මේ සංස්කාර ධර්මයන් හඳුන්වන නමක්. එතකොට මේ සංස්කාර ධර්මයන්ගේ හැදිලා තියෙන ලෝකය කැඩෙන නිසා බිඳෙන නිසා paludu වෙන නිසා අහෝසි වෙන නිසා ලෝක කියලා හඳුන්වන්නේ. ඒ වගේම ඒ ලෝකයන් නානා ධාතු අනේක ධාතු. ඒ කියන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු ආදී මේ විවිධ ධාතුන්ගෙන් තමයි මේ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම ඒ ධාතුන්ගේ සම්මිශ්‍රණයත් විවිධාකාරයි. දැන් පඨවි ධාතුව ගත්තාම මණික් කියන්නේ එතන තියෙන්නේ පටවි බහුල ගතියක්. පටවි පමණක් නෙමෙයි පටවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ මූලික කරුණු අට අනිවාර්යෙන් හැමතැනකම තියෙනවා. ඒවා හඳුන්වනවා සුද්ධාෂ්ටක රූප කලාප කියලා. එතකොට ඊට වැඩිපුර තව තියෙන්නට පුළුවන් වෙනත් රූප කොටාස අවම වශයෙන් ওই රූප අටවත් හැමතැනම තියෙනවා. එතකොට මණික් කැටයක් ගත්තාම මේ මණික් කැටෙහි තියෙන්නේ ප්‍රධාන වශයෙන් ওই රූප අට. රත්තරන් ගත්තාම රිදී ගත්තාම වීදුරු ගත්තාම ලීයක් ගත්තාම ඒ හැමතැනම තියෙන්නේ ওই රූප අට තමයි ප්‍රධාන වශයෙන්. එතකොට ඒ රූප අට නම් තියෙන්නේ එකක් මැණික් වෙලා එකක් රත්තරන් වෙලා එකක් රිදී වෙලා එකක් ලී වෙලා එකක් වීදුරු වෙලා කොහොමද මේ වෙනස හටගත්තේ ඒ වෙනස හටගන්නේ ඒ රූපයන්ගේ සම්මිශ්‍රණය රූප කලාපයන්ගේ විවිධත්වය සහ ඒ රූපයන්ගේ සම්මිශ්‍රණය මත තමයි ඒ විවිධත්වය හටගන්නේ එහෙමනම් මේ ලෝකය නානා ධාතු අනේක ධාතු අනන්ත අප්‍රමාණ ආකාරයෙන් මේ ධාතු සම්මිශ්‍රණය වෙලත් පවතිනවා ඒ වගේම පඨවි ආපෝ තේජෝ වායෝ ආදී වශයෙන් අනේක ධාතුන්ගෙන් සැකසিলাක් තියෙනවා මෙන්න මේ අනේක ධාතුන්ගෙන් නානා ධාතුන්ගෙන් සැකසුණු කැඩෙන බිඳෙන paludu වෙන මේ සමස්ත විශ්වය හඳුන්වනවා ලෝක ධාතු අනේක ධාතු නානා ධාතු ලෝකයයි කියලා මේ විදිහට අනේක ධාතු වශයෙන් නානා ධාතු වශයෙන් සම්මිශ්‍රණය වෙලා මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ආදී වශයෙන් කොතනක හෝ භෞතික වූ නාම වශයෙන් හෝ රූප වශයෙන් හෝ යම් සංස්කාර ධර්මයක් පවතිනවද ඒ සෑම සංස්කාර ධර්මයකම ස්වභාවය තථාගතයන් වහන්සේ මනවින් අවබෝධ කරලා තියෙනවා ඒ අවබෝධය තමයි අනේක ධාතු නානා ධාතු ලෝක දන්නා නුවණ හැටියට දක්වන හතරවෙනි තථාගත බලය ඊළඟට පස්වෙනි තථාගත බලය තමයි සත්වයින්ගේ නානා අදිමුක්තිකත්වය දන්නා නුවණ. අදිමුක්තිය කියලා කියන්නේ අදහස. සෑම පුද්ගලයෙක්ම එක වගේ අදහස් තියන අය නෙමෙයි. සමහරු කාමය පිළිබඳව අදහස් තියන අය. සමහරු නෛෂ්ක්‍රම්‍ය පිළිබඳ අදහස් තියන අය. සමහරු ව්‍යාපාදයේ මුල් කොටගෙන අනුන්ට හිංසා කරන, පීඩා කරන, එබඳු අදහස් තියන අය. සමහරු මෛත්‍රිය මුල් කොටගෙන අනුන් සුවපත් කරන අනුන්ට උදව් කරන පරිත්‍යාග කරන එබඳු අදහස් තියන අය මේ වගේ ලෝකයේහි සත්වයන් ගත්තහම ඒ සත්වයින් විවිධාකාර අදහස් තියන අය සමහර විට Tamanගේ මූලික අදහස කුමක්ද කියන එක Tamanවත් දන්නේ නැහැ නමුත් තථාගතයන් වහන්සේ ඕනම පුද්ගලයෙක් හමු වුණොත් ඒ පුද්ගලයා පිළිබඳව එහෙම නැත්නම් ඕනම පුද්ගලයෙක් හමු නොවුනත් Taman විසින් ඒ පුද්ගලයා පිළිබඳව අවධානය යොමු කළොත් ආවර්ජනා කළොත් ඒ පුද්ගලයා කෙබඳු අදිමුක්තියක් කෙබඳු අදහසක් මුල් කොටගෙන කටයුතු කරන චරිතයක්ද කියලා තථාගතයන් වහන්සේ මනවින් දකිනවා. අන්න ඒ විදිහට සියලු සත්වයින්ගේම අදහස් નિවරදිව දක්නා වූ ඥාණය තමයි නානා අදිමුක්තිකත්ව දන්නා නුවණ හැටියට පස්වෙනි තථාගත බලයේ වශයෙන් දක්වන්නේ. ඊළඟට 6 වෙනි තථාගත බලය තමයි ඒ ඒ සත්වයින්ගේ සද්ධාදී ඉන්ද්‍රියන් වැඩුණු නොඇඩුණු බව. ඒ සද්ධාදී ඉන්ද්‍රිය ධර්ම කොපමණ ප්‍රමාණයකින් වැඩිලා තියනවද කියලා දකින ඉන්ද්‍රිය පරෝපරියත්තත ඥානය. එතකොට මේ ඥාණයෙන් තමයි තථාගතයන් වහන්සේ කෙනෙක් පිළිබඳව තීරණය කරන්නේ මේ තනත්තා මාර්ගඵල ලබන්නට සුදුසු කෙනෙක්ද මාර්ගඵල ලබනවා නම් කොපමණ කාලයකින් ලබනවද ඒ සෝවාන් ඵලයද ලබන්නේ සකෘදාගාමි ඵලයද අනාගාමි ඵලයද අරහත් ඵලයද ඒ කෙබඳු ඵලයකට පැමිණෙන්නට මේ තනත්තාට සුදුසුකම් තියද මේ සියල්ලක් තීරණය වෙන ප්‍රධාන කාරණේ තමයි සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම කොතෙක් වැඩිලා තියද කොතෙක් දුබලද ඒ වගේම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්ම කොතෙක් ප්‍රබලද කොතෙක් යටපත් වෙලාද කියන මේ காரணා මත තමයි කෙනෙකුගේ නිවන් අවබෝධ කිරීමේ ශක්්‍යතාවය සහ ඒ සඳහා ගත වෙන කාලය තීරණය කරන්නේ. එතකොට මේ හැකියාව අවශේෂ ශ්‍රාවකේකට ඇත්තේ නැහැ. ශ්‍රාවකේකට තමන්ගේ අත්දැකීම් මත අනුමාන වශයෙන් තීරණය කරන්න පුළුවන් මේ තනත්තා මේ මේ මට්ටමට වැඩුණු කෙනෙක් නොවැඩුණු කෙනෙක් කියලා. නමුත් තථාගතයන් වහන්සේට ඒ සම්බන්ධ විශේෂ ඥානයක් තියෙනවා. ඉන්ද්‍රිය පරෝ පරයත්තතා ඥානය. ඒ ඉන්ද්‍රිය පරෝ පරයත්තතා ඥානයෙන් දෙවි බඹුන් සහිත මේ සමස්ත විශ්වයේ ඕනෑම පුද්ගලයෙක් කෙරෙහි තථාගතයන් වහන්සේ අවධානය යොමු කරනකොට ඒ තනත්තාගේ සද්ධාව, වීරය, සතිය, සමාධිය, ප්‍රඥාව කොතෙක් වැඩිලා තියද, කොතෙක් වැඩිලා අඩුද ඒ අනුව ඒ තනත්තා මාර්ගඵල ලබන්න සුදුසුකම් ලබනවද නැතිද සුදුසුකම් ලබනවා නම් ඒ කොපමණ කාලයකින්ද මේ සියල්ලක් මනවින් දැකීමේ හැකියාව තමයි තථාගතයන් වහන්සේගේ හයවැනි බල ඥානය ඉන්ද්‍රිය පරෝපරයත් ඥානය ඊළඟට හත්වැනි බල ඥානය තමයි ධානාදීන්ගේ සංකිලේසාදිය දන්නා නුවණ. ඒ කියන්නේ ධාන, අභිඥා, විමෝක්ෂ ආදිය දියුණු කරගන්නා වූ තැනැත්තාට ඒවා දියුණු කරගන්නට උපකාර වෙන காரணා මොනවද? ඒ ධාන ආදිය පිරිහෙන්නට බලපාන හේතු කාරණා මොනවද? එහෙම පිරිහුණොත් නැවත නැගී සිටින ක්‍රමවේදය කුමක්ද? මේ ආදී වශයෙන් මේ උත්තරේ මනුෂ්‍ය ධර්මයන් පිළිබඳ ਸਰවාකාරයෙන් තථාගතයන් වහන්සේ දකිනවා. ඒ වගේම මාර්ගඵල ධර්ම ලබන්නට හේතු වෙන්නේ කවර හේතු ප්‍රත්‍යයන්ද? ඒ මාර්ගඵල ධර්ම කවරම හේතුවක් නිසාවත් නැවත කෙලසිලා විනාශ වෙන්නේ නැහැ කියන කාරණය තථාගතයන් වහන්සේ දකිනවා. මේ විදිහට ධාන විමෝක්ෂාදිය කෙලසෙන්නේ කොහොමද ඒවායින් නැවත නැගී සිටින්නේ කොහොමද පිරිසිදු වෙන්නේ කොහොමද ශක්තිමත් වෙන්නේ කොහොමද ඒ සඳහා මඟ කුමක්ද කියලා ඒ සමස්ත කාරණා දැනගන්නා වූ ඥානය තමයි ධානාදීන්ගේ සංකිලේසාදිය දන්නා නුවණ හැටියට හඳුන්වන්නේ දැන් සාමාන්‍ය පුද්ගලයෙක් ධානයට සමවදින් නැතුවම ඒ අය රැවටෙනවා මම දැන් ධානයක් ලැබලා තියෙන දැන් වර්තමානයේ අපට එහෙමයි ඕන තරම් හමු වෙන්නේ මම ප්‍රථම අධ්‍යානෙ, ද්විතීයි අධ්‍යානෙ මේවටපත් වෙලා තියෙන්නේ. මම මාර්ගඵල ලැබලා තියෙන්නේ. ඒවාටපත් නොවීම තමන් එබඳු තත්වයකටපත් වුණා කියලා හිතාගන්න. තව සමහර කෙනෙක් ධානය ලැබලා තියෙනවා. නමුත් ඒ ධානයයි කියලා එතනත්තාට වැටහෙන්නේ නැහැ. සමහර කෙනෙක් ධානයෙන් පිරිහිලා තියෙනවා. පිරිහුනේ කොහොමද කියලා තේරෙන්නේ නැහැ. සමහර කෙනෙකුට පිරිහුණු බව වැටහෙනවා නැවත ඒක ගොඩනගා ගන්නට තේරෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ ඒ සම්බන්ධව ਸਰවාකාරයෙන්ම ඒ ධානාදිය මතු කරගන්නා හේතු ප්‍රත්‍ය ඒවා කෙලසෙන ආකාරය නැවත ඒ නැගී සිටින ආකාරය නැවත යථා තත්වයෙන් ඒ ධානාදිය පවත්වා ගන්නා හැටි මේ සියල්ලක්ම දන්නා ඥානය තමයි හත්වැනි තථාගත බලය ඊළඟට 8 9 10 හැටියට දැක්වෙන්නේ අපි නිතර අහලා පළපුරුදු කාරණා තුනක් පුබ්බේ නිවාසානුස්සති ඥානය, දිබ්බ චක්කු ඥානය සහ ආසවක්ඛය ඥානය තමයි අටවෙනි, නවවෙනි, දසවෙනි තථාගත බල හැටියට පැහැදිලි කරන්නේ. පුබ්බේ නිවාසානුස්සති ඥානය කියන්නේ පෙර විසූ ආත්ම භාව පිළිබඳ දක්නා ඥානය. අසවල් ආත්ම භාවයේ මේ විදිහේ රූප සම්පත්තියක් ඇතිව මෙබඳු සැප දුක් විඳිමින් මෙපමණ කාලයක් ආයු වින්දනය කළා මෙබඳු කුසල කුසල කර්මයන් රැස් කළා කියලා ඒ පෙර ආත්ම භාවයන්ට අවධානය යොමු කරනකොට ඒ ආත්ම භාවයන් දැකීමේ හැකියාව තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානය කියලා කියන්නේ. ඒතර තථාගතයන් වහන්සේට කල්පයක්, කල්ප 100ක්, කල්ප දහසක්, කල්ප ලක්ෂයක්, කල්ප කෝටියක්, කල්ප කෝටි ලක්ෂයක් මෙපමණයි කියලා සීමා කළ නොහැකි තරම් ඕනෑ තරම් අතීතය ආවර්ජනා කරන්නට පුළුවන් එක සැනින්. අවශේෂ රහතන් වහන්සේලාට හුබ්බේ නිවාසානුස්සති ඥානය තිබුණට උන්වහන්සේලාගේ ඥානය සීමා සහිතයි. යම් තැනකින් නවතිනවා. තථාගතයන් වහන්සේගේ ඥානය අසීමිතයි. ඒ වගේම ශ්‍රාවකයන්ගේ ඥානය ඇතැම් විට අනුපිළිවෙලින් භවෙන් භවය ඔබට සිහි කරගෙන යා යුතුයි. තථාගතයන් වහන්සේගේ පුබ්බේ නිවාසානුස්සති ඥානයේ අනුපිළිවෙලින් යා යුතුනේ යම් තැනක් සිහි කරනවා නම් එතන මේ දැන් සිදුවෙමින් පවතින දෙයක්සේ මනවින් ප්‍රකට කරගන්නට තථාගතයන් වහන්සේ සමර්ථයි. අන්නේ පෙර ආත්ම භාවයන් අවශ්‍ය ඕනෑම මොහොතක ඕනෑම තැනකින් ආවර්ජනා කිරීමේ සුවිශේෂ ඥානය තමයි තථාගතයන් වහන්සේගේ පුබ්බේ නිවාසානුස්සති ඥානය නම් වූ අටවැනි තථාගත බලය. ඊළඟට දිබ්බ චක්කු ඥානය කියලා කියන්නේ ඒ ඒ ආත්ම භාවයන්ගෙන් චුත වෙමින් අභිනව ආත්ම භාවයන්හි ජනිත වෙන්නා වූ සත්වයන් දැකීමේ හැකියාව. හරියටම ගොඩනැගිලි දෙකක් මුහුණට මුහුණලා තියෙනවා නම් ඒ ළඟ ඉන්න කෙනෙකුට මේ ගොඩනැගිල්ලෙන් නික්මිලා අනිත් ගොඩනැගිල්ලට ඇතුල් වෙන හැටි, ඒ ගොඩනැගිල්ලෙන් නික්මිලා මේ ගොඩනැගිල්ලට ඇතුල් වෙන හැටි සියලු දෙනා මනවින් පෙනෙන්නාසේ තථාගතයන් වහන්සේ මේ විශ්වයේහි ඕනෑම කෙනෙකුන් පිළිබඳව අවධානය යොමු කරනවා නම් ඒ ඒ සත්වයින් තමන් සිටින භවයෙන් චුත වෙන ආකාරය ඒ චුත වෙලා නැවත ආත්ම භාවයක ප්‍රතිසන්දිය ලබන ආකාරය ඊටා මනවින් දකින්නට පුළුවන්කම තියෙනවා. මෙසේ සියලු සත්වයින්ගේම චුති උත්පත්ති දක්නා වූ ඥානය තමයි තථාගතයන් වහන්සේගේ නවවැනි තථාගත බලය චුතූපපාත ඥානය හෙවත් දිබ්බ චක්කු ඥානය. ඊළඟට දසවැනි තථාගත බලය තමයි ආසවක්ඛේ ඥානය හෙවත් අරහත් මාර්ගඥානයෙන් ආශ්‍රව ධර්ම කෙලස් ධර්ම නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කිරීම. මෙන්න මේ කියන බල ඥාන 10න් තථාගතයන් වහන්සේ යුක්තයි ඒ බල ඥානයන්ගේ වශීභාවය හේතු කොටගෙන තථාගතයන් වහන්සේ දෙවියන් මරුන් බඹුන් සහිත සියලු මිනිසුන් සහිත ලෝක සත්වයා ඉදිරියේ තමන් වහන්සේ ප්‍රකාශ කරන කාරණේ පිළිබඳව උන්වහන්සේට ਸਰව සම්පූර්ණ අවබෝධයක් තියෙන නිසා અભීතව සිංහනාද කිරීමේ හැකියාව පවතී. මේ කාරණය නිසා මේ දසබල ඥානයන්ගෙන් සමන්වාගත නිසා ඒ තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධ කියලා හඳුන්වනවා. එහෙමනම් අද ධර්ම දේශනාව තුළින් අපි පැහැදිලි කළේ සම්මා සම්බුද්ධ ගුණය පිළිබඳවයි. ඒතර සම්මා සම්බුද්ධ කියලා හඳුන්වන්නේ මෙතන පුද්ගලාර්ථයකින් නොවේ යම් කෙනෙක් තුල මේ කියන ගුණාංග තියෙනවා නම් ඒ බඳු උතුමන් සම්මා සම්බුද්ධ කියලා හඳුන්වනවා. ඒ ගුණාංග අපි කොටස් තුනකින් පැහැදිලි කරගත්තා. කිසිවෙකුගේ උපදේශයකින් තොරව මඟ පෙන්වීමකින් තොරව මේ පංචස්කන්ධය පිළිබඳ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම ඒ පළමු කාරණයයි දෙවන කාරණය ලෝකෙහි යතිතාක් සියලු ධර්මයන් පිළිබඳව ਸਰවාකාරයෙන් අවබෝධ කිරීම වූ ਸਰවචතා ඥානෙ ඊළඟට තුන්වෙනි කාරණේ තමයි දස බල ඥානයන්ගේ වශීභාවය මේ කියන චතුරාර්ය සත්‍ය අවබෝධය සියලු ලෝක ධර්මයන් පිළිබඳ ਸਰවඥ භාවයට පත්වීමත් ඒ වගේම දස බල ඥානයන්ගෙන් සමන්නාගත වීමත් කියන මේ කරුණු හේතු කොටගෙන ඒ තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධ කියන ಗುಣපදයෙන් හඳුන්වනවා.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 සේවය ඒ කුසල බලය එතුමියට සසර ගමනේ ಗುಣ නුවණ අවදි වීමට හේතු වේවා කියන ආශිර්වාදයක් ඇතිව 2023 මැයි මාස 30 31 යන දිනයන්හි මහා සංඝරත්නය වෙනුවෙන් සංඝගත දක්ෂිනාවක් පූජා කිරීමෙන් සහ සියලු ලෝකවාසීන්ට සදහම් දෙසුමක් පැවැත්වීමෙන් රැස්කරගත් කුසල බලය මල්ලිකා අමරසිංහ මහත්මියට නිවන් අවබෝධය පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කිරීම ඒ වගේම වසර 3කට ඉහතදී මිය පරලෝ යන්නට එදුණු අකිල චන්දිර ආදරණීය පුතණුවන්ට වසර 4කට පෙර මිය ගිය ආරි කුරුළුගම සොහොයුරියට වසර 16කට පෙර මිය ගිය ඔස්ටින් අමරසිංහ සහෝදරයට කුඩා අවදියේ සිට දහම් මගට පිවිසීමට මඟ පෙන්වා දුන් මව්පියන් මව්පිය දෙදෙනාට ඇතුළු පවුලේ සෑම දෙනාට ඒ වගේම වසර ගණනාවකට පෙර පරලෝ සැපත් භාවනානුයෝගීව ධම්මෙහි මියලුණු බ්‍රාහ්මණ වංශික පීරිස් ඒ තමන්ගේ ආදරණීය සීයට ඒ වගේම විදුහල්පතිනියක් හැටියට සමාජ සේවය කළ කමලා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 නම් සඳහන් කළ සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලය මෙලව යහපත අභිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරකාදී සතර පායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා හැම දිනාටම පෙරවන් සරණයි